තවත් මේ ප්‍රඥාමේ උපේක්ෂා වේද්‍රාවේ අවිද්‍යා අනුසය යෙදෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ උපේක්ෂා වේදනාව හට ගන්නවා ජීවිත ආසාවට. ජීවිතේ පවත්වා ගැනීමේ ආශාව සැපත් නැහැ දුකත් නැහැ. එහෙම සුඛ වේදනා දුක් වේදනා දෙකට සම්බන්ධ නැහැ ජීවත් වෙනවා කියන එක. මරණයට බයයි ජීවත් වෙන්න ආසයි. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. දැනගැනීමේ බලාපොරොත්තුව. විඳීමේ බලාපොරොත්තුවටයි සැප වේදනාව ඉන්නේ. ඒකට විරුද්ධ වෙන්නටයි දුක් වේදනාව දැනෙන්නේ. දැනගැනීමේ බලාපොරොත්තුවට දැනෙන උපේක්ෂා වේදනාව. ඒ උපේක්ෂා වේදනාවත් අනිත්‍යයි කියලා දැකලා අයින් කරන්න කියනවා. ඒ කියන්නේ ඒකෙත් ගණ්ඩ හරයක් නෑ කියලා දකින්න ඕනේ. ඒතර ඒකෙත් අපි හිත පිහිටන්නේ නැතුවම ජීවත් වෙන බලාපොරොත්තුවත් බිඳිර යන තැනක ඉන්න අරිහත්වේදී. උපේක්ෂා වේදනාවත් ඉවත් වෙන්නේ අන්නේ තෙන්දී. ඉතින් උපේක්ෂා වේදනාව රූප රාග අරූප රාගික අයින් කරලා මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ සංයෝජන තුනත් එක බැඳිලා තියෙන්නේ. ඒ නිසා තමයි අවිද්‍යාව අනුසය සහිත වෙන්නේ. ආර්යයන්ගේ චතුර්ථ ධානයේ උපේක්ෂා අනුසයෙන් තොරයි. ඒ කියන්නේ ආර්ය චතුර්ථ ධානය කියලා කියන්නේ අරිහතුන් වහන්සේගේ මාර්ගඵලයත් එක්ක ලැබිලා තියෙන මේ දැහන. එතකන් ආර්ය නෙමෙයි නිකන් ධානයේ බවටපත් වෙනවා. ආර්ය චතුර්ථ ධානය වෙනකොට අන්න එතෙන්ටපත් වෙනවා. අරිහතුන් වහන්සේගේ අරිහත් ඵලයත් සමග චතුර්ථ ධානය ආපුහම ඒක උපේක්ෂා අනුසයෙන් කියන්නේ අර කියන මේ අවිද්‍යානුසයෙන් තොරයි. අනික් අයට අවිද්‍යානුසය සහිතයි.